හේමමාලා මහත්මිය හේමලතා හේමලතා බුලත් සිංහල මහත්මිය අහංස අවසරයි මට පොඩි ගැටලුවක් මේ දේශනාව ඇහුවාම ස්වාමින් වහන්සේ අර සමාජ සම්මතය ගැන කිව්වේ රජ කාලේ එහෙම අර අන්තఃපුර ඒ වගේ ඒ වගේ වුණාම එතකොට අර පන්සිල් පද පහේ තුන්වෙනි පදේ කාමෙහි වරදවා හැසිරීම කියන එක එතන කැඩෙන්නේ නැද්ද පාපයක් වෙන්නේ නැද්ද නෑ දැන් කාමෙහි වරදවා හැසිරීම කියන තැනට එන්නේ එක් බිරිඳක් එක් සැමියෙක් කියන සමාජ සම්මුතිය පවතිද්දී තමන් එක් බිරිඳක් එක් සැමියෙක් සමග ජීවත් වෙද්දී ඉන් පරිබාහිරව වෙනත් කෙනෙකුට අයිති වෙනත් කෙනෙකුට අයිතිව පවතින කෙනෙක් සම්බන්ධ සමග සම්බන්ධ වුණොත් වෙනත් කෙනෙකුට අයිති කියලා කියන්නේ එක්ක විවාහක කාන්තාවක් විවාහක පුරුෂයෙක් එහෙම නැත්නම් තාම විවාහ වෙලා නැහැ මව්පියන් විසින් ආරක්ෂා කරන. එතකොට වෙනත් කෙනෙකුට අයිති. ඒ වෙනත් කෙනෙකුට අයිති කෙනා එතකොට දැන් Tamanට නීත්‍යානුකූලව අයිති කරගෙන නැහැ. එතකොට නීත්‍යානුකූලව අයිති කරගත්තොත් එතන කාමෙහි වරදවා හැසිරීමක් නෙමෙයි. ඉතින් නීත්‍යානුකූලව අයිති කරගන්න නම් එතන දෙපැත්තක පසුබිම සැකසෙන්න ඕනේ. එකක් තමයි සමාජ සම්මුතියෙන් එකට ඉඩ තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් එතන විකෘතියක්. අනිත් පැත්තෙන් තමයි අර තමන් විවාහ කරගත්තු භාර්යාවත් ඒ පිළිබඳව යම් දැනුවත් බවකින් යුක්ත වෙන්න ඕනේ. ඒකෙත් අනුමැතිය තියෙන්නට ඕනේ. එතකොට එහෙම සමාජ සම්මුතියක් තියෙන කාලෙක විවාහ වුණොත් පළමු වෙනුවට විවාහ වෙන බිරිඳ දන්නවනේ තවත් කෙනෙක් විවාහ කරගන්න පුළුවන් කියලා. හැබැයි පුළුවන්කම තිබ්බට ඒකෙත් අනුමැතිය ඇතුව තමයි සැමියාට පුළුවන් වෙන්නේ දෙවෙනි කෙනෙක් විවාහ කරගන්න. එතකොට මේ බිරිඳගේ අනුමැතිය සහ සමාජ සම්මුතිය කියන දෙකෙන්ම Tamanට සහයෝගය ලැබෙනවනම් එතකොට එතන නීත්‍යානුකූල බන්ධනයක්. භාර්යාවන් එක්කෙනෙක් වුණත් දෙන්නෙක් වුණත් හතර දෙනෙක් වුණත් පස් දෙනෙක් වුණත් 100ක් දෙනෙක් වුණත් Tamanට නඩත්තු කරන්න සුදුසු හැකියාව තියෙනවනම් අවශේෂායගෙන් සහාය කැමැත්ත ලැබෙනවා නම් ලෝක සම්මත නීතියෙන් ඉඩ ලැබෙනවා. එතකොට නීත්‍යානුකූල බන්ධනයක්. එතන කාමෙහි වරදවා හැසිරීමක් වෙන්නේ නැහැ. එතන ඉතින් බහුභාර්ය සේවනයක් කියන තැනට ඒ කියන්නේ අර ක්ලේශයන් බහුලව වැඩෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ක්ලේශයන් බහුලව වැඩෙනවා කියන එක වෙනම කාරණයක්. එතන මිත්‍යාචාර කියන තැනකට වැටෙන්නේ නැහැ. තේරුණාද? එහෙමයි සාමහන්ස තේරුම් ගන්න. එතකොට දැන් දැන් රජ්ජුරුවෝ කියලා රජ්ජුරුවන්ට නිදහසක් නැහැ. රජ්ජුරුවෝ බලහත්කාරයෙන් නම් අරන් එන්නේ. දැන් අපි හිතමු සමහර රජවරු ඉන්නෝනේ Tamanට හොඳයි කියලා හිතිච්ච ගමන් ඔන්න මොකක් හරි අහක තියෙන ප්‍රශ්නයක් දාලා අර මිනිස්සයව හිරේ දාලා අර කාන්තාව අන්තපුරයට අරන්. ඉතින් එහෙම වුණොත් තනි කරම ඒ එතන මිත්‍යාචාරය. ඒ නිසා රජ්ජුරුවන්ට කියලා ශික්ෂා පද වලින් ඒ ලෝක ධර්මයෙන් නිදහසක් නැහැ. රජ්ජුරෝ වුණත් ඒ වැරදි විදිහට නම් ඒක කරන්න. ඉතින් ඒ කර්මය ගෙවන්න වෙනවා සසර. රජ්ජුරවන්ට උනන් නිදහස තියෙන්නේ අර විදිහට මේ අන්සතු කෙනෙක් නොවි. ඒ එතකොට ඒ අන්තපුරයට කැඳවාගෙන යන කාන්තාවගේ කැමැත්ත තියෙන්නත් ඕන එතකොට එතනදි ඉතින් රජ රජ කෙනෙකුට නම් ඉතින් ආයේ අනිත් ඉන්න අයගෙන් අවසර ගනිමින් ඉන්න දෙයක් නැහැ. මොකද එතනට විවාහ සංස්ථාවට යනකොටම අනිත් භාර්යාව දන්නවනේ ස්වභාවයෙන්ම ලෝක සම්මතයත් එක්කලා මෙතනට තව තව එකතු වෙනවා කියලා. ඒතර ඒ දැනුම ඇතුවනේ ඒගොල්ලෝ එතනට යන්නේ. ඉතින් එතනදී රජ රජුරවන්ට ප්‍රධාන වශයෙන්ම අර අන්සතු කෙනෙක් නොවීම සහ ඒ ආවාහ කරගන්නා කාන්තාවගේ කැමැත්ත කියන තැන ඇතුව තමයි රජෙකුටත් ඒ සම්බන්ධකම ඇති කරගන්න පුළුවන්. ඒන් තොරව කටයුතු කරනවා නම් රජ්ජුරුව කියලා නෑ අකුසලේ අකුසලේම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.